ධර්මානුශාසනාව අද අඟහරුවාදා උදෑසන මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ මීගමුව කොච්චිකඩේ නිර්වාණ ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කොච්චිකඩේ සීලක්ඛන්ද ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි බුදුසසුනක් මුණ ගැහුණට පස්සේ අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මුල් කරගෙන අපි මේ ජීවිතයේ යථාර්ථය වටහා ගන්නට නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන. බොහෝ වෙලාවට අපි බෞද්ධයෝ හැටියට ප්‍රායෝගික බෞද්ධයන් වෙන්න කල්පනා කරන්න ඕන සාම්ප්‍රදායික නොවි. දැන් විදේශ රටවල නම් බොහෝ දෙනෙක් මේ බුදුදහමට යොමු වෙච්ච ඒ අන්‍යාගමික පිරිස් ඒ අය නිරන්තරයෙන් කියන දෙයක් තමයි be a practical buddhist කියන එක. ප්‍රායෝගික බෞද්ධෙක් වෙන්න කියලා තමයි ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ. නමුත් අද ලංකාවේ බැලුවාම බොහෝ වෙලාවට අපිට ඒ ප්‍රායෝගික බෞද්ධෙක් වෙනවා කියන පැත්ත ගිලිහිලා ගිහිල්ලා තියෙනවා ගොඩාක් දුරට. ඉතින් ඒ කෙසේ හෝ ඒවා අද මම මේ පින්වතුන්ට කියන්න උත්සාහ කරන්නේ යම්කිසි දහම් කරුණු ටිකක් ඇත්තටම අපිට මේක මේ ජීවිතේ වටහා ගන්නට උපකාර වෙන නුවණින් විමසන්ට උපකාර වෙන කාරණා ටිකක් බුදුදහමේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන එක්තරා බල දෙකක් ගැන. ඒ බල දෙකෙන් එකක් තමයි පටිසංඛාන බලය. අනිත් එක තමයි භාවනා බල කියන එක. පටිසංඛාන බලය කියලා කියන්නේ පින්වතුනි නුවණින් විමසීම බලයක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මිනිස්සුෙකුට නුවණින් කල්පනා කරන්න බැරි නම් එයාගේ ජීවිතයේ එක්තරා බලයක් එයාට නැහැ. එතකොට භාවනා බලය කියලා දෙයක්ත් තියෙනවා. අද මම මේ සාකච්ඡා කරන්නට යන්නේ මේ පටිසංකාන බලයට උපකාර වෙන විදිහට ප්‍රායෝගිකව ජීවිතයේ යථාර්ථය වටහා ගන්නට අපි යම් යම් දේවල් පිළිබඳව කල්පනා කරන්න ඕන ක්‍රමය. මේ කාරණා කියන්න මම මේ හිතුවේ පින්වත්නි දැන් මේ පින්තුන් වගේම දැන් නිවෙස්වල බොහෝ දෙනෙක් මේ ධර්ම ශ්‍රවණය කරනවා මේ වෙලාවේ. අපි විශේෂයෙන්ම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට අවධානය දෙන්න ඕන ඒ ධර්ම දේශනාව පටන් ගන්න තැන ඉඳලා ඊට පස්සේ මැදදී මොකද්ද කියන්නේ අවසානයේදී මොකද්ද කියන්නේ කියලා මුලින් කියපු ටික මැදදී මැද කියන දේත් එක්ක ඈද ගන්න Taman දක්ෂ වෙන්න ඕන අහන කෙනා. ඒ මුල සහ මැද කියන කරුණු ඔක්කොම එකතු කරලා අවසානයේදී ඒ මුල මැද අග කියන කරුණු ඔක්කොම එකට එකතු කරලා මොකක්ද මේ සාමින්වහන්සේ මේ ඉස්මතු කරන්න හදන අර්ථය ධර්මයේ කියන කාරණේ තේරුම් ගන්න Taman දක්ෂ වෙන්න ඕන. ඒක බණ අහන අයගේ පැත්තෙන් විය යුතු දෙයක්. ඉතින් මේ කාරණා සඳහන් කරලා මේ ප්‍රවේශයක් අරගන්නවා මම මේ පින්වතුන්ට කරුණු ටිකක් කියන්න. මේක සිද්ධ වෙච්ච දෙයක් මේ මටම ප්‍රායෝගිකව මට අත්දැකින්න වෙච්ච දෙයක්. එක්තරා විහාරස්ථානයක මං ඉන්නකොට ධර්මදේශනාවකට ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒ ධර්මදේශනාවට ස්වාමීන් වහන්සේ වඩම්මන්න මහත් එක් ආව වාහනයක. ඉතින් ඒ වාහනේ යන ගමන් මේ මම ඉතින් ඒ මහත්යත් එක්ක කතා කළා ආගිය තොරතුරු කොහොමද කියලා විස්තර කතා කර කර යනකොට මේ මහත්ය එකපාරට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මම නම් ඔය මේ පරලෝකපතක් විශ්වාස කරන්නේ නැහැ කිව්වා. දැන් කත්කරටම මෙහෙම කිව්වහම මම මේ මාත්‍යාගේ මූණ දිහා බලලා මං හිතුවා ආයෙ නම් මෙයා මේ වෙන ආගම කෙනෙක් වෙන්න ඇති කියලා. එහෙම හිතෙන්නේ නැද්ද? නේද? ඉතින් මම ඇහුවා මහත්ය වෙන ආගම කෙනෙක්ද කියලා. අනේ නෑ හැමෝටම මම හොඳ බෞද්ධයෙක් කිව්වා. එහෙම කිව්වහම මම කල්පනා කරා එතකොට පරලොවක් විශ්වාස නොකරන හොඳ බෞද්ධයොත් ඉන්නවද කියන කාරණේ. පරලොවක් විශ්වාස නොකරන හොඳ බෞද්ධයෙකුත් මට හම්බුණා නේද කියලා මම මේ කල්පනා කරා. ඊට පස්සේ හිත යටින් මම කල්පනා කරා දැන් මට දේශනාවට යන්න වැඩි වෙලාවක් නැහැ. ඉතින් ඒත් එක්ක වැඩි විස්තර කතා කරන්න එයාට කරුණු පහදලා දෙන්න මට අවස්ථාවක් ඒ වෙලාවේ තිබුණේ ඊට පස්සේ මම ඇහුවා දැන් හේතුවක් නිසානේ දැන් මෙහෙම කියන්නේ මෙයා. මම ඇහුවා ඇයි මහත්තයා පරලෝකපතක් විශ්වාස කරන්නේ නැත්තේ කියලා. හාමුදුරනේ අපි දැන් මැරුණාම නොදැනී යනවනේ. නොදැනී යන නිසා තමයි මම පරලෝ විපතක් උපතක් විශ්වාස කරන්නේ නැත්තේ කියලා. දැන් එතකොට එයා ගත්ත මතේ දැඩිව තහවුරු කරගන්න එයා දාගත්ත එයාගේ කල්පනාව එයාගේ අදහස් ටික ඉතාම බොළඳ ආකල්ප ටිකකින් තමයි එයා තහවුරු කරගත්තේ. පරලෝ උපතක් නැහැ කියලා. මොකක්ද නොදැනී යන නිසා උපදින්නේ නැහැ කියන කාරණේ තමයි එයා බලවත්ව හිතේ පිටවගෙන ඉන්නේ. නමුත් ඔන්න මේ බලන්න පින්වත්නි මේ නුවණින් කල්පනා කිරීම කොච්චර ජීවිතේට වටිනවද කියලා කියන්නේ. දැන් මේ මිනිස්සයා එතනින් එහාට එයාගේ ජීවිතේ යථාර්ථය අවබෝධ කරන කෙනෙක් වෙන්නේ නැහැ. එතනින් මෙයාට ධම වැහිලා යනවා. ඇත්තම කිව්වොත් එයා සැබෑ බෞද්ධෙක් නෙමෙයි. යන්නේ අගම කීප. එතකොට ඒ කරුණ කොහොම වෙතත් එයාට හිතන්න තිබුණා. එයාට හිතන්න තිබුණා නුවණින් කල්පනා කරන්නට තිබුණා. මෙහෙම දැන් ඔන්න මම මේ පිටුතුට කියලා දෙන්නම් බොහෝ දෙනෙක් ඉන්නවා මේ බෞද්ධයෝ මට තවත් අය අහලා තියෙනවා මෙහෙම. පන්සලට දානි දෙනවා. ඒ දානි දීලත් සමහරවිට මේ අහනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම පරලෝ නැවත ඉපදීමක් තියෙනවද කියලා. දානෙත් දෙන අය. ඉතින් ඔතන මට හම්බෙච්ච අය කීප දෙනයි. එතකොට ඔය වගේ කොච්චර ඉන්නවද? දැන් මේ කියන කොටත් ගොඩාක් අය ඇති ගෙවල් වල අහගෙන මමත් පරලෝක විශ්වාස කරන්නේ නැති කෙනෙක් නේද කියලා හිත යටි. හැබැයි ලෝකෙට කියන්නේ. එතකොට අන්නේ දෘෂ්ටිය අයින් කරගන්න මම මේ කරුණු ටිකක් කියන්නේ. මේක හරි ප්‍රායෝගිකයි. අපි ප්‍රායෝගික වෙන්න ඕන. ඒක මම මේ කිව්වේ. කොහොමද නුවණින් කල්පනා කරන්නේ අපි මේ වැරදි දෘෂ්ටි අයින් කරගන්න? දැන් හිතන්න දැන් අර මතයක් දරන කෙනා ඉන්නවනේ පරලෝක උපතක් විශ්වාස කරන්නේ නැහැ කියලා. මොකද්ද එයාගේ කාරණේ? එයා හිතාගෙන ඉන්නේ නොදැනී යන නිසා නැවත උපදින්නේ නැහැ කියලා. නමුත් නුවණැත්තෙකුට හිතන්න වෙහෙම පුළුවන්. දැන් බලන්න ඒ කෙනාට හිතන්න තිබුණා දැන් දැන් මේක ඔබට ගලපන්නකො දැන් මම ඔබෙන් අහන්න. ඔබ හිතන්නේ ඔබ විශ්වාස කරන්නේත් නැහැ කියලා පරලෝ උපතක්. දැන් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. ඔබ මව් කුසී මාස 8ක් 9ක් වගේ කාලයක් හිටිය නේද? හොඳයි මට කියන්න ඔබ මව් කුසට ඇවිල්ලා කලලේ අවස්ථාවේදී තාම ඒ සතියක් මාසයක් වගේ කාලේ හිතන්නකෝ. ඔබ මව් කුසේ හිටියේ නැද්ද? අම්මගේ බඩේ. හිටියා නේද? ඔබත් හිටියේ මමත් හිටියා. හොඳයි ඔබට දැනුණාද? දැනුණාද? දැනුන්නේ නෑනේ. හැබැයි දැනුන්නේ නැති වුණත් හිටියේ නැද්ද? ආ නෝ එක පොයින්ට් එකක්. ඊට පස්සේ දැන් දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ බලන්න කාට හරි දැනෙච්ච දෙයක් මව කුසේ ඉඳලා මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා මතකයි. කිසි කෙනෙක් ඉන්නවද ලෝකෙ? මතක නෑ. දන්නෙත් නෑ. දැනුනෙත් නෑ. හැබැයි දෙවෙනි මාසෙත් හිටියේ නැද්ද මව කුසේ? හිටියා. තුන්වෙනි මාසෙත් හිටියා. දැනුණාද? නෑ මතකත් නෑ. හතරවෙනි මාසෙත් හිටියා. පස්වෙනි මාසෙත් හිටියා. හයවෙනි මාසෙත් හිටියා. අටවෙනි මාසෙත් හිටියා. නවවෙනි මාසෙත් හිටියා. දැනුණාද? දැනුණේ නැහැ. මතකද? මතකත් නැහැ. හැබැයි ඔය කොහොම හරි උන්න මාස 8ක් 9ක් නොදැනී ඉඳලා ඉපදුන්නේ නැද්ද? ඉපදුනා. ඉපදිලා අ ඉපදුන ගමන් අඬනවා. හැබැයි ඒ කාලෙත් අපි කිව්ව මතක නැහැ දැනුනේ නැහැ කියලා. අවුරුදු 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් යනකොට ඔන්න වැටිලා තුවාල වෙනවා. ළමයි වැටිලා තුවාල වෙන්නේ නැද්ද? අන්න අඬනවා. හොඳට දැනෙන්නේ නැද්ද ටික ටික පටන් ගන්න නැද්ද මේ දැනෙන්නේ? ඊට පස්සේ ඔන්න අවුරුදු 15ක් 16ක් 18ක් 20ක් යනකොට සමහරලාට ඔය මෝටර් බයික් අරන් පදිනවා. ඉතින් අතපය කඩා ගන්නවා. නේ? ලෙලි ගිහිල්ලා ඉතින් අතපය එල්ලගෙන ඉන්නවා. අම්බෝ වණේ කීය. දැන් මේ දැනෙන්නේ නැද්ද? හොඳට දැන් දැනෙනවා. දැන් හොඳට මතකත් හිටිනවා. හැබැයි දැන් ඊට වඩා ඊට පස්සේ ජීවිතේට මුහුණ දෙනකොට අවුරුදු 25ක් 30ක් 40ක් යනකොට තවුඩේ ප්‍රශ්න එනවනේ. ජීවිතේ සංකීර්ණ වෙනවා. ඉතින් විවාහ ජීවිත ගත කරනවා, රස්සාවල් කරනවා, හැම තැනම තාඩන පීඩන, මනසටත් වේදනාකාරී, කායිකවත් පීඩාකාරී ජීවිතේ දැන් ඔන්න තරු විසි වෙන්න දැනෙනවා. හොඳද? දැන් මේ වැඩි කාලයක් ජීවිතේ මේ හොද්දට දැනෙනකොට ඒ කෙනා අහු උනේ මුලා උනේ කොතනටද? පරලෝකතන් නෑ කියලා කියන්නේ එයා ගත්ත දෘෂ්ටිය තමයි අර පුංචි වෙලාවකට නොදෙනී යන ටික. එයා හිතුවා සදාටම නොදැනී ඉන්න පුළුවන් වෙයි. නොදැනී යන නිසා උපතක් නෑ කියලා. දැන් බලන්න කොච්චර මේ දෘෂ්ටිය ලාමකද කියලා තේරෙනව නේද? ඒ නුවණින් කල්පනා කරන්න එයාට බලයක් නැති නිසා නේ මුනේ. දැන් කෙනෙකුට හිතන්න තිබුණා නේනම් මව්කුසෙදිත් මේ කාලයක් නොදැනී හිටියා. මතකත් නැහැ. නමුත් නොදැනී නමුත් මව්කුසේ ඉන්න කාලෙදී එයා ලෑස්තිද මව්කුසේ හිටියේ නැහැ කියලා පිළිගන්නේ. අපි හිතමු දැන් එයා පියාට කියනවා හරි ඔබ කියන්නේ දැන් මරණින් මත්තේ නොදැනී යන නිසා උපතක් නැහැ කියලානේ. එහෙනම් ඔබ මේකත් මෙහෙම පිළිගන්න. ඔබ මෞකසේ ඉන්නකොට ඔබට කිසි දෙයක් මතක නැහැ. දැනුනේ නැහැ. එහෙනම් ඔබ පිළිගන්න මෞකසෙත් ඔබ හිටියේ නැහැ කියලා. ඒක පිළිගන්න එයා ලැස්තිද? එතකොට මොකද කියන්නේ? නෑ නෑ මං හිටියා කියනවා. එතකොට අපි යාට කියන්න ඕන දැන් ඔබ කියන්නේ මරණින් මත්තේ නොදැනී යන නිසා නැවත උපතක් නැහැ කියලා ඔබ දැඩි මතයක එහෙම ඉන්නවනම් එහෙනම් ඔබ පිළිගන්න ඕන ඒ හා සමානව මෞකසිත ඔබට දැනුනේ නැහැ කිසි දෙයක්. මතකත් නැහැ. එහෙනම් ඔබ මෞකසිත හිටියේ නැහැ. ඒකත් ඔබ පිළිගන්න. හැබැයි ඒක පිළිගන්න යාළ ඇස්ති නැහැ. ඇයි එයා පැහැදිලිවම දන්නවා නොදැනී නමුත් මෞකසිත මාස 9ක් හිටපු නිසා තමයි දැන් ඉන්නේ. ඒක එයා දන්නවා. එතකොට නොදැනී මාස 9ක් මව කුසේ ඉඳලා දැනෙන්න පටන් ගත්තාම ජීවිතේට ජීවිතේ දැනෙන්න පටන් ගත්තාම එයා එතකොට අර නොදැනී හිටපු කාලේ පිළිගන්නවා නොදැනී නමුත් මං හිටියා කියලා. එතකොට එක්තරා අවස්ථාවක් මේ මෞකසේ හිටපු කාලේ නොදැනී නමුත් මතක නැතුව නමුත් හිටපු බව එක පැත්තකින් යා පිළිගන්න ගමන් අර මැරුණට පස්සේ සිද්ධ වෙන්නා වූ සුළු නොදැනී යාම එයා හිතනවා එතනින් පස්සේ සියල්ල ඉවරයි කියලා. දැන් තේරෙනවද කොච්චර මේ මිනිස්යන්ට හිතන්න පුළුවන්කම දුර්වල වෙලා තියෙන හැටි. තේරෙනවා නේද? එතකොට අන්න ඒකයි කියන්නේ පටිසංකාන බලය ඕන අපිට. නුවණින් කල්පනා කිරීමේ දක්ෂතාවයක් අපිට ඇතිව ඇති කරගන්න ඕනේ. එතකොට අර දෘෂ්ටි අයින් වෙනවා. මෙහෙම හිතන්නකෝ දැන් මේ මිනිස්සයා මැරෙනවා. දැන් ওই දෘෂ්ටිය තියාගෙන ඉඳලා මැරුණා කියලා හිතන්නකෝ. ඔන්න මැරුණා. මැරිලා එයා අපි හිතමු ඔන්න පාරේ ඉන්න ඔය කටුව කාපු බැල්ලියෝ ඉන්නව දැකලා තියෙනව නේද? බල්ලෝ බැල්ලියෝ ඉන්නේ. අන්න ඒ වගේ සුනකේකුගේ බඩේ ගිහිල්ලා ඉපදුනා කියලා හිතමුකෝ. එහෙම ඉපදුනාට පස්සේ සති කීයද නොදැනී ඉන්නේ. දැන් මිනිසෙක් නම් මාස 9ක් විතර නොදැනී ඉන්න පුළුවන්. මාස 9ක් ඉන්නේ නේද? අර බලු කුසේ ඉන්නේ නෑ මේ මාස 9ක්. ඒතකොට සති කීපයකින් අබලු පැටියෙක් එනවා, බිහි වෙනවා. එතකොට ඒ බලු ලෝකේ දැන් බිහි වුණාට පස්සේ ඒ බලු පැටියා ඒ බලු අම්මගෙන් කිරි බොනවා. ඊට පස්සේ සමහර වෙලාවට පාරවල් වල අපි දකිනවා මේ බලු පැටවුන්ගේ කකුල් චප්ප වෙලා වාහන වලට. පැත්තක් ඇදගෙන යනවා. කෑග ගහ ඉන්නවා. සමහර බලු පැටව බඩගින් ඉන්නේ මේ කණ්ඩ දෙයක් නැහැ. එහෙම නැද්ද පාරේ? එතකොට ඔබ හිතනද ඒ කෑ ගහන්නේ සතුටටද? නොදැනී ගිහිල්ලාද? වාහනයකට යට වුණාම අපි තුන් මේ බලු පැටියෙක් වෙලා අර මිනිස්සේ ඉපදුනා. ඊට පස්සේ අර සති කීපයක් නොදැනී හිටියට මේ බලු කුසේ එයා බිහි වුණාට පස්සේ බලු පැටියෙක් ඇටියට එයාට දැනෙන්න ගන්න නැද්ද කාලෙකදී? දැනෙන්න ගන්නවා. එතකොට මේ දැනෙන්න ගන්න කාලෙදී තරුවිසි වෙන්න දැනෙනවා. වාහනයෙන් යට කරගෙන ගියොත් පැත්තක් මේ ඊට පස්සේ හරි වේදනාකාරී. ඊට පස්සේ පණුව ගහලා ඒ වේදනාවෙන් ඉන්නවා. එතකොට වැඩි කාලයක් ජීවිතේ වෙන්නේ දැනෙන එක. තරුවිසි වෙන්න දැනෙනවා. නේද? සාමාන්‍යයෙන් දැනෙනවා කියලා එකකුත් අපි කියනවා. ජීවිතේ දැනෙනවා විඳිනවා කියලා. ඒ වගේම තමයි තරුසි වෙන්න දැනෙනවා කියන එකකුත් තියෙනවා නේද? හරිම වේදනාකාරී ස්වභාවය. ඒකෝට මෙන්න මේ වගේ ජීවිතේ බොහෝ දැනෙන ස්වභාවයක් තමයි වැඩි කාලයක් ගත කරන්නේ. අවුරුදු 60 70ක් 80ක් විතර සමහර වෙලාවට. එහෙම ගත කරමිනුත් ඒතකොට මිනිස්සෙකුට මේක තේරෙන්නේ නැහෙනි. අර සුළු මොහොතකට නොදැනී යන ටිකට යා ඒකාන්තයෙන් දෘෂ්ටියකට එනවා. සියල්ල එතනින් පස්සේ ඉවරයි සෝනින්දක් කියලා හිතනවා. ගොඩක් වෙලාට මේක හිතන්නේ අන්‍යගම කියන්නේ. අන්‍යයන් කියන පැත්තකින් තියමුකෝ. ඒගොල්ලන් කොහොමත් විශ්වාස කරන්නේ නැහැ පරලොවක්. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ බෞද්ධයෝ කොහොමද පරලොවක් උපතක් විශ්වාස කරන්නේ නැති බෞද්ධයෝ ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් නේද? ඒගොල්ලෝ බාහිරින් පෙනී හිටියට සැබෑ බෞද්ධයෝ කියලා ඒගොල්ලෝ සැබෑ බෞද්ධයෝ නෙවෙයි. අභ්‍යන්තරින් බැලුවහම දෘෂ්ටි ගොඩක්. දැන් ඔබට තේරෙනවද බෞද්ධයෙක් වෙන්න නම් එයා බෞද්ධයෙක් නම් එයා පරලොවක් පිළිබඳව නුවණින් කල්පනා කරලා පරලෝමය දිවසින් දැකලා නෙවෙයි. මේ විදිහට නුවණින් කල්පනා කිරීමේ ශක්තියක් හරියට තියෙන්න ඕන අඩුම තරමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරලෝ මරණය මත උපතක් තියෙනවා කියලා. එතකොට ඒක අපිට නුවණින් දැකලා ඒ කියන්නේ දිවසින් දකින්න බැරි නම් අඩුම තරමේ මේ විදිහේ නුවණින් මේ ජීවිතය ඇතුළත කල්පනා කරන්න හරි ශක්තියක් තියෙන්න ඕන. ඒක තමයි අපිට ඒක බලයක් වෙනවා. ඒ බලය අපිට රැකවරණයක් වෙනවා. පරලෝදී. පටිසංකාන බලය නුවණින් විමසීමේ බලය. ඉතින් මේ කාරණා කියද්දී තව සිදුවීමක් මට මතකයි. ඔය පොල් ගහවල පැත්තේ මම ආරණ්‍යක හිටිය කාලයක්. ඒ ආරණ්‍ය ඉන්න කාලේ එහෙත් නිතර එනවා විදේශික අය එනවා. ඉතින් ඒ අය ඇවිල්ලා ওই චෛත්‍ය වන්දනා කරනවා විහාරස්ථානේ බලලා ඒගොල්ලෝ ඉතින් සතුටු වෙලා යනවා. ඉතින් ඔහොම යනකොට සමහර අය ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනවා. මේ මොකද්ද මේ බුද්දිසම් කියන්නේ මොකක්ද මේ බුදුදහම මොකක්ද කියලා ඒගොල්ලෝ සමහර අය ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ඔන්න ඔයගේ සිදුවීමක් වුණා මේ ඒ ඒ විදේශික කාන්තාවක් මම හිතන්නේ ලොස් ඇන්ජලිස් වල ඉඳලා ඇවිල්ලා මේ ලංකාවට ඇවිල්ලා මම හිතන්නේ හතරවෙනි පාර විතර වගේ කිව්වේ ඇවිල්ලා කොහොම හරි මොන ගැහුණා. ඉතින් මේ මෙයාට මේ ප්‍රශ්නයක් තියෙනවා. ඇවිල්ලා මේ මගෙන් ඇහුවා ස්වාමින්වහන්සේ මේ එයාගේ භාෂාවෙන් එයා ඇහුවා මේ එයාගේ මේ එයා බඳින්න හිටපු කෙනා යා මේ පිළිකාවක් හැදෙන්න නැති වෙලා. එයාගේ බොයි නැති වෙලා. ඊට පස්සේ දැන් මෙයාට ප්‍රශ්නයක්. දැන් එයාලගේ ආගමේ හැටියට ලොකු විසඳුමක් මේකට මොකද්ද හේතු කියලා ලොකුට විස්තර කරන්නේ නැහැ. ඉතින් මේකට හේතුව මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා ඔයා වගේ ආගම මොකද්ද කියලා. එයා එතකොට කිව්වා එයා අබෞද්ධ කෙනෙක් බෞද්ධ නෙමෙයි කියලා. ඊට පස්සේ මම දැන් දන්නවා මේ මේ අන්‍යයන් කියන්නේ හදගැස්ම මම හොඳට දන්නවා. ඒ නිසා මම මේකට එකපාරට කියන්න ගියේ නෑ. ඕක කර්මයක් නිසා වෙන දෙයක් කියලා මම මේක කියන්න ගියේ නෑ. මොකද හේතුව මෙයා මන් දන්නවා දැන් බෞද්ධයොත් මට මුණ ගැහිලා තියෙනවා නම් මේ පරලොවක් විශ්වාස කරන්නේ ඉතින් බෞද්ධ ඉන්නවා නම් අන්‍යයන් කියේ කොහොමනම් අතීත ජීවිතයක් විශ්වාස කරයිද කියලා දැන් මට ලොකු ප්‍රශ්නයක්. දැන් ඒ නිසා මම කරේ මම යම්කිසි උපක්‍රමයක් හේදුවා. ධර්මයට ඇදලා ගන්න. ඊට පස්සේ මම කිව්වා මම ඕකට ඉස්සෙල්ලාම ඕකට විසඳුම කියන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. මම ඔයගෙන් මේ ප්‍රශ්න ටිකක් අහන්නම්. මට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කිව්වා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා දැන් ඔයාට වයස කීයද? අවුරුදු 24යි කිව්වා. ඊට පස්සේ මම කිව්වා මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ජනවාරි මාසේ 5 වෙනිදා උදේට කෑවේ මොනවද කියලා ඇහුවා. දැන් මෙයා ඇහුවේ එක ප්‍රශ්නයක්. දැන් මම මෙයාගෙන් හරස් ප්‍රශ්නයක් අහන මේ 아무තු ප්‍රශ්නයක්. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ජනවාරි මාසේ 5 වෙනිදා උදේට කෑවේ මොනවද කියලා ඇහුවා. Oh my god. දැන් මෙයා කියනවා මතක නැහැලු. ඊට පස්සේ මං කිව්වා ආ දවල්ට කෑවේ මොනවද? ඒ ජනවාරි 5 වෙනිදා. මතක නැහැ. දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මං ඇහුවා එදා ඔයා මොනවද ඇඳපු ඇඳුම? දන්නේ නැහැ කිව්වා. මතක නැහැ කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඔයා මොනවද අහපු සින්දු? එදා දවසේ. ඔයා මොනවද දැක්කේ? ඔයා මොනවද කෙරුවේ? ඔයා මොනවද කතා කරුවේ? ඔයා මොනවද හිතුවේ? ඔයා කොහෙද හිටියේ? ඔයා කොහෙද ගියේ කියලා මම මෙහි විදියට මෙයාගේ ජීවිතේ එක දවසක් අරගෙන අතීතයේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මේ විස්තර හෙව්වා. දැන් මේ හැම එකකටම මෙයා කියනවා "Oh my god" කිය නෑ දන්නේ මතක නෑ කියනවා. ඊට පස්සේ මම කිව්වා මේ එහෙනම් මම ඔන්න මේ මෙහෙම දෙයක් කියනවා යාට කියලා. දැන් මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා දැන් හිටියේ කොහෙද කෑබිවි මොනවද ඇඳි පැලඳි මොනවද දැක්කේ මොනවද ඇහුවේ මොනවද වින්දේ මොනවද හිතුවේ මොනවද කියලා කිසි දෙයක් ඔබ දන්නේ නැත්නම් මං කිව්වා එහෙනම් මම මේ වගේ පිළිගැනීමකට එනවා ඔබ මේ ලෝකයේ හිටියේ නැහැ ඒ පොයින්ට් එක මම මොකද එහෙම කිව්වේ මෙයාව අර ධර්මයට ගන්න මේ පොයින්ට් එකක් දැන් එයාලා හිතන් ඉන්නව නැත්නම් යන්නේ නැහැ මිකයි හිතන් ඉන්නව මේ කවුරු හරි අద్භූත දෙවි කෙනෙක් විසින් මේ ලෝකෙම අවලා තියෙන්නේ. ඒ නිසා මේ ඉබේ ලෝකේ හටගත්ත මැව්වට පස්සේ තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ කියලා. ඒ දෘෂ්ටිය කඩන්නත් එක්ක තමයි මම මේ කිව්වේ. දැන් මේ ජීවත් වෙලා ඉන්න අවදීම යාට එතකොට ඔප්පු කරගන්න බැරි වුණා. මේ අවුරුදු 10කට ආපස්සේදී අතීතයේ මේ ජීවත් වෙලා ඉන්න කාලෙම Taman හිටිය බව ඔප්පු කරගන්න බෑ. ඊට පස්සේ මං කෝ මීට අවුරුදු 100කට අතීතේ දැන් ඔබට මතකද කියලා ඇහුවා. මොනවා කරන්නද කියලා. එතකොට දැන් හන්දබන්දු වෙලා වගේ අහන් ඉන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා ඔබට දැන් අවුරුදු දැන් මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔබ කරපු කියපු දේ කාපු බීපු දේ ඇඳ පැළඳ දේ දැකපු අහපු හිතපු කිසි දෙයක් ඔබට දැන් මතක නැත්නම් මේ ඉන්න ජීවිතේම හිටපු ජීවිතේම මේ ජීවිතේම ඔබට කොහොමත් අතීතයේ මීට අවුරුදු 1000කට ලක්ෂයකට අවුරුදු කෝටි ගාණකට අවුරුදු බිලියන ට්‍රිලියන ගාණකට ආපස්සට ඔබට කොහොමත් මතක නෑ කිව්වා. මම එහා ඊට පස්සේ ගිය සතියේ කාපු එක මතකද කියලා ඇහුවා. ඒක මතකත් නෑ කිව්වා. එනිසා මම කිව්වා හොඳට මතක තියාගන්න කිව්වා. ඔබට මේ ජීවිතයේ තමන් අවුරුදු 24ක් ජීවත් වෙලා ආපස්සට අවුරුදු කීපයක් ආපස්සට කිසි දෙයක් ඔබට මතක නැත්නම් යම් කිසි දවසක් අපි මේ අහවල් වෙලාවේදී ඔබ මොනවද මොකද්ද කරේ කියලා ඔබට කියාගන්න ඒක මතක නැත්නම් දන්නේ නැත්නම් ඒ එහෙනම් ඔබ කොහොමද මේ අතීතයේ අවුරුදු 1000ක් ලක්ෂයක් ආපස්සට ඔබට හිතා ගන්නවත් බෑ කිව්වා. මම කිව්වා මේ බුදුදහම කියන ගොඩක් ගැඹුරු දෙයක්. අතීත අනාගත වර්තමානයේ ගැඹුරින් විස්තර කරන දෙයක්. අතීත ජීවිතයේ ඔබ හිටියා. දැන් මම පොයින්ට් එකක් දීලානේ තියෙන්නේ මෙයාට. දැන් ඔබ අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔබට මතක නෑ වගේම තමයි මීට අවුරුදු 1000කට ලක්ෂයකට අවුරුදු කෝටි ගාණකට එහා ඔබ දැකපු දේ ඔබට කොහොමවත් මතක නෑ. ඇඳ පැළඳ දේ මතක නෑ. දැකපු දේ මතක නෑ. ඊට පස්සේ කාපු පිවු දේවල් මතක නෑ. කොහෙද හිටියේ කොහෙද ගියේ මොනවද වින්දි මොනවද හිතුවේ මොනවද කල්පනා කරේ ඒ කිසි දෙයක් ඔබට දැන් මතක නෑ කිව්වා. දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම කියද්දි මේක එයාට තේරුණා. එයා සංසන්දනය කරලා බැලුවා. මං කිව්වා අතීතයේ අවුරුදු ලක්ෂයකට එහා අවුරුදු 1000කට එහා ඔබ කරපු කියපු දේ යම් කිසි විදිහකට ඔබට මතක නැද්ද? ඒ මතක නැතිකමයි දැන් ගිය අවුරුද්දේ මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔබ කරපු කියපු දේ මතක නැතිකමයි කියන ওই මතක නැතිකම් දෙකම මතක නැතිකම් ගුණයෙන් එක සමානයි. ඒ නිසා ඔබට යම්කිසි දෙයකට ගිය අවුරුද්දේ කරපු දේ මතක නැත්නම් ඒ මතක නැතිකමත් අවුරුදු ලක්ෂයකට එහා අතීතයේ කරපු දේ මතක නැත්නම් ඒ මතක නැතිකමත් දෙකම එකයි. ඒ නිසා හොඳට හිතන්න කිව්වා ගැඹුරු අතීතයක් තියෙනවා. දැන් මේ අතීතය පිළිබඳව මෙයාට විශ්වාසයක් ඇති කරවන්න බෑ. ඊට පස්සේ මං කිව්වා ඔන්න ඔය විදිහට අතීතයේ ජීවිතය ලැබලා තියෙනකොට ඔබතුමියගේ ඔබ බඳින්න හිටපු කෙනා අතින් වෙච්ච අකුසල් කර්ම තියෙනවා. මිනිසු කරනෝනේ පව්. එතකොට මේ පිළිකාවක් හැදලා මැරෙන්න එයා විසින් කරගත්ත පාප කර්මයක් තමයි විපාක දුන්නේ කියලා මම ලෝකේ තව තව ටිකක් මම පැය දෙකක් විතර මෙයාට විස්තර කියලා දුන්න ගැඹුරින්. ඊට පස්සේ ඒ කොහොම හරි ඒ කාරණා කියලා ඉවරනට පස්සේ මෙයා කියනවා ස්වාමීන් වහන්සේ මේ බුද්දිසම් කියන්නේ මෙහෙම එකක්ද? මම මෙහෙම දෙයක් දැනන් හිටියේ නෑ ඒක. මම ඊට වඩා ගොඩක් කරුණු විස්තර කිව්වා පස්සේ. ඉතින් ඊට පස්සේ මෙයා පුදුම වුණා මේ බුද්දිසම් මේ කිව්වා මේ ඇගේ ඇස්වලින් කඳුළු ආවා. මෙහෙම දෙයක්ද මේ ජීවිතේ කියලා. ඒ පිටරට කෙනෙක්. ඊට පස්සේ මේ ආරාමේ නවතින්න අහනවා. ඊට පස්සේ මං කව එහෙම විදේශී කාන්තාවන් නවතින්න ක්‍රමයක් නැහැ මෙහි. නමුත් පොත්පත් අරගන්න පුළුවන් කියලා පොත්පත් අරගෙන සම්පූර්ණයෙන් වෙනස් වෙලා. එයාගේ මුළු හදවතම බුදුදහමට විවෘත වුණා කියලා එයා ආවංකෝ ප්‍රකාශ කරලා ගියා. එතකොට මේ පිටරට කෙනෙකුට ධර්මයේ නැහැ. නමුත් එයාලට අපි කියලා දුන්නාම අන්න බලන්න ඒගොල්ලන්ගේ පරිවර්තනය. හැල වෙනස් වෙන ටග්ගාලේ පොයින්ට් එක කිව්වහම එයාලා අල්ලනවා. ඒකයි මේ ප්‍රැක්ටිකල් ගතියක් තියෙන ඒගොල්ලන්ගේ. ප්‍රායෝගික දෙයක් තමයි හොයන්නේ. අන්න ඒක අපි මිනිස්සුන්ට නැති වෙලා තියෙනවා. අද මේ ලංකාවේ බෞද්ධයට ඒක අහිමි වේගෙන යනවා. ඒක ඒකනේ ස්වාමින්වහන්සේ නමකට සාමාන්‍ය කෙලින්ම ඇවිල්ලා එහෙම කියන්න තරම් පල්ලොක් විශ්වාස කරන්නේ නැහැ කියලා. ඔන්න වගේ සෝචනීය තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි බෞද්ධ වෙලා බුදුදහමක් මුල ගැහුණට පස්සේ අපි බුද්ධිමත් වෙන්න ඕන. අපි මේ දන්න මට්ටමට වඩා මේ ලොකු දෙයක් අපි තුල තියෙනවා. ඊට පස්සේ දැන් ගොඩාක් දෙනෙක් දැන් මේ කාරණාත් එක්ක මම මේ යම් කිසි වැදගත් කාරණයක් තව කියන්න ඕන. හිතන දෙයක් තමයි මේ මිනිසුන්ට තියෙන දෙයක් තමයි මේ දෙවිවරුන්ටත් මිනිසයන්ටත් ගත්තාම එයාලට තියෙන හැඟීමක් තමයි මේ වැරදි හැඟීමක්. එයාලා කියන දෙයක් තමයි අපි පරලෝක විශ්වාස කරන්නේ. පරලෝක විශ්වාස කරන්නේ කියන කාරණේ. ගොඩක් අය මතේ දරනවා. එතකොට නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ කියන කාරණේම යාලට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතනවා මේ තමන් යමක් විශ්වාස කිරීම නිසායි ඒ දේ එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ පරලෝව උපතක් නැහැ කියලා විශ්වාස කිරීමේ ශක්තියට පුළුවන් ද පරලෝව උපතක් නවත්තන්න? හොඳයි ඔබ හිතන්න මෙහෙම උදාහරණයක් ගන්න. අපි උදාහරණයක් අරගමු. ඔන්න පිපාසය හැදිච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ පිපාසය හැදිච්ච මිනිස්සයාට කෙනෙක් වතුර එකක් දෙනවා. දැන් වතුර එක දුන්නට පස්සේ මෙයා වතුර එක බොනවා. ඒ බිව්වට පස්සේ දැන් මේ වතුර එක බොන දිහා දෙන්නෙක් බලන් ඉන්නවා. එක්කෙනෙක් මෝඩයි අනිත් එක්කෙනා ඥානවන්තයි. එතකොට එක්කෙනෙක් කියනවා දැන් මෝඩ කෙනා කියනවා එයා ඔය පිපාසයට වතුර බිව්වට මම නම් විශ්වාස කරන්නේ නැහැ විපාසය සංසිඳෙනවා කියලා. එක්කෙනෙක් කියනවා. ඊට පස්සේ ඥානවන්ත කෙනා අනිත් එක්කෙනා කියනවා නෑ මම විශ්වාස කරනවා. විපාකේ සංසිඳනවා කියලා. දැන් දෙන්න අදහස් දෙකක් දරන්නේ. එක්කෙනෙක් කියනවා වතුර බිව්වට පිපාසය සංසිඳෙන්නේ නැහැ කියලා. අනිත් එක්කෙනා කියනවා නෑ වතුර බිව්වට පිපාසය බිව්වහම පිපාසය සංසිඳනවා කියලා අනිත් එක්කෙනා කියනවා. මට කියන්න බෑ මේ දෙකෙන් දෙකම හරිද? එකක් හරි වැරදිද? දෙකම වැරදිද? මේ දෙකෙන් එකක් හරිද? වතුර බිව්වහම පිපාසය සංසිඳෙන් සංසිඳනවද නැද්ද? සංසිඳෙනවා. හැබැයි මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. අර එක්කෙනෙක් කිව්වනේ දැන් මෝඩ කෙනා කියනවනේ මේ පිපාසය සංසිඳනවා කියන කාරණේ මම පිළිගන්නේ නැහැ. ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ කෙනාගේ ඒ සැකකිරීම නිසා විශ්වාස නොකිරීම නිසා ඒ විශ්වාස නොකිරීමේ ශක්තියට පුළුවන් ද අර කෙනා තුළ සිද්ධ වෙන්නා වූ පිපාසය සංසිඳීම කියන කාරණේ නවත්තන්න. ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි තමන්ගේ විශ්වාසයට කරන්න බෑ දෙයක් කිසිවක් කරන්න බෑ තමන්ගේ විශ්වාසයට. ඒක හුදෙක් සිතුවිල්ලක්. හිතේ ඇති වෙන සිතුවිල්ලක් සංකල්ප මාත්‍රයක්. මේ ලෝකේ කිසි දෙයක් තමන්ගේ විශ්වාස මාත්‍ර නිසා සිද්ධ වෙන්නේ ඒ වගේම තමයි තමන්ගේ අවිශ්වාසය නිසාත් නෙමෙයි උනේ ලෝකයමක් සිද්ධ වෙන්නේ. මිනිසුන්ට තේරුම් ගන්න බැරි කාරණේ තමයි මිනිස්සු හිර වෙලා ඉන්න මේ තැනක් මෙතන. විශ්වාස කිරීම නිසා ලෝකයමක් සිද්ධ වෙන්නේ නැහැ. යම්කිසි හේතුවක් නිසායි ලෝකයමක් සිද්ධ වෙන්නේ. යමක් සිද්ධ වෙන්න අදාළ හේතුව නිසා. දැන් අර වතුර එක බිව්ව නිසා ඒ වතුර බීමේ හේතුව නිසායි විපාකේ සංසිඳුනේ. කාරණේ හරි ප්‍රායෝගිකයි, ප්‍රැක්ටිකල්. නමුත් කෙනෙක් විශ්වාස කරපළියට ආ එයා වතුර බිව්වට විපාකේ සංසිඳෙන්නේ නැහැ කියලා ඒ විශ්වාසයට පුළුවන් දරයාගේ විපාකේ සංසිඳෙන එක නවත්තන්න. එහෙනම් කෙනෙකුගේ පුද්ගලයෙකුගේ විශ්වාස නිසාද ලෝකේ යමක් වෙන්නේ? විශ්වාසයට කිසි දෙයක් කරන්න බෑ. එතකොට කෙනෙක් ඔන්න විශ්වාස කරන්නේ පිපාසයේ මේ කෙනෙක් විශ්වාස කරනවා. ඔව්. වතුර බිව්වහම පිපාසය සංසිඳනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. විශ්වාස කිරීම නිසාත් නෙමෙයි අර්ක සංසිඳෙන්නේ පිපාසය. විශ්වාස කිරීම නිසා හෝ විශ්වාස නොකිරීම නිසා මේ ලෝක කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මොකක් නිසාද වෙන්නේ? හේතු නිසා, අදාළ හේතු නිසාමයි ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැබැයි ওই දෙන්නගෙන් එක්කෙනෙක් බුද්ධිමත්. එක්කෙනෙකුට පිනක් රැස් වෙනවා අනිත් එක්කෙනාට මිත්‍යා දෘෂ්ටියකට යනවා අනිත් එක්කෙනා. ඇයි එක්කෙනෙක් කියනවා මම විශ්වාස කරනවා වතුර බිව්වහම පිපාසය සංසිඳනවා කියන එක. හැබැයි එයාගේ විශ්වාසයේ බලයට නෙමෙයි පිපාසය සංසිඳෙන්නේ. නමුත් එයා සත්‍ය පිළිගත්තා. එතනදී සත්‍ය තියෙන එකයි. තේරුණාද? එක සත්‍යයි තියෙන. වතුර බිව්වහම පිපාසය සංසිඳනවා නම් ඒක තමයි සත්‍යය. එතකොට පිපාසය සංසිඳෙන්නේ නැහැ කියන එක බොරුවක්. ඒ නිසා ලෝකයේ සිද්ධ වෙන එක සත්‍යයක්. එක ක්‍රියාදාමයක්. එතකොට දෙකක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් පරලෝකදී කියන්නේ මරුණට පස්සේ නැවත උපදිනවා නම් උපදින්නේ කෙනෙක් ඒක විශ්වාස කරන නිසා නෙමෙයි. ඔබ විශ්වාස කරන නිසා නෙමෙයි කෙනෙක් මරණයට පස්සේ ඊළඟ ජීවිතේ උපදින්නේ කෙනෙක්. ඔබ විශ්වාස නොකළ හිටියයි කියලා ඒ අවිශ්වාසයටත් බෑ කෙනෙක් නැවත උපදින එකට වළක්වන්න. දැන් පේනවනේ විශ්වාසයටත් අවිශ්වාසයටත් දෙකටම යමක් කරන්න බෑ කියලා. මොකක් නිසාද කෙනෙක් නැවත උපදින්නේ? උපදින්න අදාළ යා තුල කෙලෙස් රාග ద్వේෂ මෝහ නේද? ওই කෙලෙස් තියෙන නිසා ඊළඟ ජීවිතේ උපදින්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන නැවත කෙනෙක් උපදින්න ඊට අදාළ උපදින්න අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් එතකොට කෙනෙක් ඒක සැක කරයි කියලා එයා යම් කෙනෙක් තුල කෙලෙස් තියෙනවා නම් ඒ සැකයට පුළුවන්ද? අවිශ්වාසයට පුළුවන්ද? අරයා ඊළඟට උපදින එක නවත්තන්න? එහෙනම් තමන්ගේ විශ්වාසය කියන්නේ නිකන් හුදෙක් සිතුවිල්ල, පුස්සක්. තේරුණා නේද? ඒ වගේම තමයි තමන් විශ්වාස කරා කියලා යම්කිසි හේතුවක් නිසා යම්කිසි කෙනෙක් නැවත උපදින්න හේතු නැත්නම් තමන් විශ්වාස කරපමණින් අරය උපදින්නේ නැහැ. තේරුණාද කාරණේ? ඒ කියන්නේ රහතන් වහන්සේ තුල කෙලෙස් නැහැ. එතකොට අපි හිතුවොත් දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ රහතන් වහන්සේ ආයෙ උපදිනවා කියලා. එයාගේ ඒ විශ්වාසයට බෑ නිකලෙස් රහතන් වහන්සේ නමක් ආයෙ උපද්දවන්න. එයි. එතකොට අපි තේරුම් ගන්න ඕන රහතන් වහන්සේ නමක් නැවත උපදින්නේ නැත්තේ කෙලෙස් නැති නිසා නැවත උපදින්න අදාළ කරුණ නැහැ. හරියට මේ පිපාසය සංසිඳෙන්න උපකාර වෙන හේතුවක් තියෙනවනේ. අන්නේ වගේ තමයි ඒ නැවත උපදින්න අදාළ කරන හේතු නැති කිරීම නිසා නැවත උපදින්නේ නැහැ. එහෙනම් අපි මෙතනදී තේරුම් ගන්න ඕන ප්‍රඥාවන්තයෙක් හැටියට අපි ප්‍රඥාවන්තයෙක් හැටියට මේ ප්‍රායෝගිකව කල්පනා කරන්න ඕන. එහෙනම් තමන්ගේ විශ්වාසය නිසා ලෝකේ යමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ අවිශ්වාසය නිසාත් ලෝකේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගන්න. මේකත් මට වෙච්ච සිද්ධියක්. ඒත් අන්‍යාගමික පිරිසක් ඒ මගේ මිත්‍රයෙක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ අම්මලා ආච්චිලත් එක්ක ඇවිල්ලා කතා කරා. ඉතින් ඒගොල්ලන්ට දැන් මම අපි බුදුදහම ගැන කතා කරනකොට ඒගොල්ලෝ දන්නවා මේ බුදුදහමේ නැවත ඉපදීමක් කතා කරනවා කියලා. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේ මේ බුදුදහමේ නැවත ඉපදීමක් මේ ගැන කතා කරනව නේද? උනට අපි නම් ඉතින් අපේ ආගමේ හැටියට නම් ඒක පිළිගන්නේ නැහැ කියලා. දැන් දැක්කනේ අර ඒ විශ්වාසයෙන් ඔක්කොම වෙනවා කියලා නේකල හිතන්නේ. ඊට මම පොඩි උදාහරණයක් කිව්වා. මම ආගම ගැන මුකුත් කියන්න ගියේ නෑ. මං කිව්වා මෙන්න මෙහෙම හිතන්න කියලා. දැන් ඔය විශ්වාසයට මං කිව්ව කිසි දෙයක් කරන්න බෑ ඔයගොල්ලන්ගේ. විශ්වාසයෙන් කිසි දෙයක් කරන්න බෑ. මං කිව්වා ඔන්න පුළුවන් නම් හිතන්න මෙහෙම කියලා. දැන් ඔබගේ හදවත ගහනවා. මං කිව්වා ඔයගොල්ලන්ගේ හදවත ගහනවනේ දැන්. ලබ් ඩක් ලබ් ඩක් ගාලා හදවත ගහනවා. මේ හදවත ගහන එක මම ඔබ දැන් පොඩ්ඩක් මේ හිතන්න විශ්වාස කරන්න දැන් හදවත නොගහේවා කියලා විශ්වාස කරන්න කියලා කිව්වා. මම දැන් නැවතුණාද කියලා හදවත. ඊට පස්සේ hina වෙනවා. ඊට පස්සේ මං කිව්වා ඔබ විශ්වාස කරන නිසාද ඔබගේ හදවත ගැහෙන්නේ? සරල උදාහරණයක්. තමන් විශ්වාස කරන නිසාද තමන්ගේ හදවත ගැහෙන්නේ? තමන් විශ්වාස කරන නිසා නම් හදවත ගැහෙන්නේ. තමන් ඒක අවිශ්වාස කරාම හදවත නවතින්න ඕන. ඉතින් අවිශ්වාස කරයි කියලා හදවත නවතින්නේ නැහැ. එහෙනම් විශ්වාස කිරීම නිසාද හදවත ගැහෙන්නේ? නෑ. ඊට මම කිව්වා දැන් මේ නාඩි වැටෙනවා. දැන් මේ නාඩි වැටෙන ඕගොල්ලන්ගේ විශ්වාස කිරීම නිසාද? සැක කරාම නාඩි වැටෙන එක නවතිනවද? නෑ. දැන් අන්දමන්ද වෙලා වගේ දැන් මේ කියන කාරණේ තේරෙන්නේ මම ඒකනේ කිව්වේ මේ නුවණින් විමසන්න ඕන කාරණයක් කියලා. ඒක අන්දමන්ද වෙලා වගේ බලන් ඉන්න. නමුත් මෙතන තමයි තැන. ප්‍රඥාවන්තිකව කල්පනා කරන්න තැන. එතන ඒ විදිහට උදාහරණ අපිට ඕන තරම් ගන්න පුළුවන්. දැන් අපි හිතන්නේ කෙනෙක් විශ්වාස කරන නිසාද ගස් වැවෙන්නේ? ඔබ පැලයක් හිටවනවා. විශ්වාස කරන නිසාද ගහ වැවෙන්නේ? ගහ වැවෙන්න අදාළ වතුර, ඒ පොහොර අදාළ හේතු නිසාද ගහ වැවෙන්නේ? ඊට අදාළ හේතු නිසා ගහ වැවෙනවා. අපේ විශ්වාසයකට අදාළ නෙවෙයි. එහෙනම් ගස්ත වෙන්නේ අපේ විශ්වාසය නිසා නම් අපි සැක කරාම ගස් ටික මැරෙන්න ඕන. අන්න එතන මිනිස්සුන්ට වැරදිච්ච තැන. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්නවා දැන් අර ආත්ම ස්වභාවය. මේ තමන්ගේ විශ්වාසයට තමන්ගේ අද්භූත මේ අනුභවයක් තියෙනවා කියලා හිතන් ඉන්නවා තමන්ගේ මනසේ. ඒ එයාගේ තමන්ගේ ආකල්ප වලට අනුව තමන්ගේ විශ්වාස මතිමතාන්තර වලට අනුව ලෝකෙ වෙනස් වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් හොඳට තේරෙනව නේද ලෝකේ අනාත්මයි කියන එක. තමන්ගේ විශ්වාසයට හෝ අවිශ්වාසයට කිසි දෙයක් බාහිර කරන්න බෑ. හැමදේම හේතුවක් නිසායි වෙන්නේ. එතකොට මිනිස්සයා යම් කිසි දවසක හේතුවක් නිසායි වෙන්නේ කියලා ලෝකේ යමක් තේරුම් ගත්තා නම් අන්න ඒ කෙනා ඥානවන්තයෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි අපි යම් කිසි දෙයක් පිළිබඳව හරස් ප්‍රශ්න අසමින් Tamanටම නොයටහෙන්නා වූ කරුණු පිළිබඳව හරස් ප්‍රශ්න අසමින් ඒක හරිද කියලා නැවත ආපස්සට ධර්මානුකූලව ධර්මයේ උපකාර කරගෙන නුවණින් විමසලා කල්පනා කරන්නට අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් ඔය වගේම තව සිද්ධියක් වුණා. ඒත් අන්‍යගම කෙනෙක් ඇවිල්ලා ඒ තරුණයා මගෙන් ඇහුව පුදුම අමුතු ප්‍රශ්නයක් ඇහුවේ. අපේ ඒකට උත්තර තියෙනවා. මෙන්න මෙහෙම කාරණයක් ඇහුවා. ස්වාමීන් වහන්සේ දැන් මේ අපි ඇස් ඇරලා බලනකොට ලෝකෙ දිහා මේ පේන දේ. මේ ලෝකයක් පේනවා. ඊට පස්සේ මේ දේවල් ඇහෙනවා මේ විරහඳ තාරකා මේ දේවල් තියෙනවා. මේ දේවල් මේ අපි අත්දකින භුක්ති විඳින මේ පේන ඇහෙන දේවල් මුලින්ම හටගත්තේ කවද්ද කියලා ඇහුවා. මේ අන්‍යයන්ගේ කෙනෙක්. ඔකනේ ඇති වෙන ප්‍රශ්නේ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නෙත් ඕක. ඉතින් ඊට පස්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒ අහපු ප්‍රශ්නේ වැරදි කියලා මම නැවත එයාට පැහැදිලි කරලා දුන්නා මෙන්න මේ ආකාරයට. කොහොමද පැහැදිලි කරලා දුන්නේ? මේක ගැඹුරු තැනක් අපිට ගොඩක් දුරට කතා කරන්න වෙලාව නැති වෙයි. නමුත් මම මේ ඔබ නුවණින් හිතන්න දක්ෂ නම් මේ ධර්ම දේශනාව අහන් ඉන්න ඔබ නුවණින් කල්පනා කරන්න දක්ෂ නම් මෙන්න මෙතන තමයි ජීවිතය අවබෝධ කරන්න තියෙන හොඳ පොයින්ට් එකක්. මේ කියන්නේ දැන් එයා අහන්නේ මේ පේන දේ දිහා බලලා මේ පේන දේ තියෙන දේ මුලින් හටගත්තේ කවද්ද කියලා. ඊට පස්සේ මම කිව්වා ඔයා ඔය අහපු ප්‍රශ්නේ වැරදි. ඔයා ඔය අහන ප්‍රශ්නේ හරි වෙන්න නම් නිවැරදි වෙන්න නම් දැන් ඔබට ඔය පේන්න ආව රූප ටික දැන් මේ අත්දකින ලෝකේ ලබාගෙන පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන කිව්වා. තේරෙනවද මම මේ කියපු කාරණේ? ඒ කියන්නේ අපි මේ දැන් මේ බුලත් වට්ටිය දකින මේ වීදුරුව දකින මේ මේ බිල්ඩින් එක දකින මේ සෑම දෙයක්ම පුටු බිම ඔය දකින මේ පේන දේවල් තුල දැන් මේ තියෙනවා කියලා අපි හිතන දේ තුල අපි කඩ කඩාගෙන කඩාගෙන මේ කඩාගෙන ගියොත් අපි අර මුලින් හිතාගත්ත දේ අපිට ලැබෙන්නේ දැන් ලබා ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකය දැන් පේන ලෝකෙ මිරිඟුවක්. දැන් පේන ලෝකය දැන් මේ පේන ලෝකෙ මිරිඟුවක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. එතකොට දැන් පේන ලෝකයේ තියනවා කියලා හිතාගත්ත නිසායි ඒ කියන්නේ සාරවත් හැටියට තියෙනවා කියලා ලබා ගන්න පුළුවන් කියලා ස්ථාවර හැඟීමකින් මේ දැන් පේන දේ ගැන ස්ථාවරයක් ගත්ත නිසායි අර මුල් අර ප්‍රශ්නේ එන්නේ යාට. මේ මේ දකින්න දේ දැන් තියෙනවා එහෙනම් මේ තියෙන දේ කොහොමද මුලින් හටගත්තේ කියන ප්‍රශ්නේ. එතකොට එයාට පදනමක් තියෙනවානේ මානසිකව සිතුවිල්ලක් පිහිටලා ප්‍රශ්නයක් අහන්න. කෙනෙක් ප්‍රශ්නයක් අහන්න මානසික පදනමක් දාගන්නවා ඕනම දෙයකට. මානසික පදනමක් දාගෙන ඒ පදනම මත පිහිටලා තමයි ප්‍රශ්නයක් ගොඩනගන්නේ. එතකොට අහන හැම ප්‍රශ්නයක්ම හරි වෙන්නේ නැහැ ලෝකේ. සමහර අය අහන ප්‍රශ්න වැරදි. එතකොට අන්න වගේ තමයි මේ පේන දකින ලෝකේ මුලින් හටගත්තේ කවද්ද කියලා අහන ප්‍රශ්නේ වැරදි වෙන්න හේතුව තමයි දැන් පේන ලෝකේ දැන් ලබා ගන්න බෑ. ටැන්ටලයිසින්. මේකට කියන හොඳම වචනේ. මේ පෙනිපෙනී ලබා ගන්න බැරි ලෝකයක්. ඒකයි මිරිඟුවක් කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි සංඥාව මිරිඟුවක්. රූප සංඥාව. ඔර්ලෝසෝ කියලා හඳුරගන්න සංඥාව තුළ ඔර්ලෝසුව ලබා ගන්න බෑ දැන්. දැන් මේ බෆල් එක කියලා මේ වටාපති කියලා දකින්න සංඥාව තුළ අපිට මේ වටාපතක් ලබා ගන්න බෑ බැහැින්. ඒ ලබා ගන්න බැරි නිසා තමයි බුදුරජාණන් ආස්වාදාලේ මිරිගුවක් ඇටියට ලෝකේ දකින්න. ලබා ගන්න බෑ මායාවක් මේක කියලා. එතකොට එහෙනම් යම් කෙනෙක් මේ දැන් දකින්න ලෝකයේ මිරිගුවක් ඇටියට මායාවක් ඇටියට දැන් දැක්කොත් අර මුලින් හටගත්තේ කවද්ද කියන ප්‍රශ්නේ නැති වෙනවා. නිෂ්ප්‍රභායනවා ඒක. තේරුණාද? එහෙනම් එතකොට කෙනෙකුට ඥානය උපදිනකොට මේ දැන් මේ මොහොතයි අවබෝධ වෙන්නේ. දැන් මේ මොහොතේ යථාර්ථය අවබෝධ කරනකොට මුලින් කොහොමද උනේ කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඊට පස්සේ මම ඒ ළමයාට උදාහරණයක් කිව්වා. උදාහරණය තමයි මම කිව්වා කෙනෙක් ඔන්න දෙන්නෙක් යනවා ඈත කාන්තාරේ වතුර පේනවා. හැබැයි මිරිගුවක් පේන්නේ. මිරිගුවක් කියලා නෙමෙයි ඉස්සෙල්ලම පේන වතුර. ඊට පස්සේ එක්කෙනෙක් අහනවා අර ඈත පේන වතුර මුලින් හටගත්ත කවද්ද කියලා. එතකොට අනිත් යාළුවා බුද්ධිමත් යාළුවා කියන ඔය අහපු ප්‍රශ්නේ වැරදි. අයියා කොහොමද මිරිඟුව දැකලා මේ වතුර කියලා පදනමක් දාගත්තේ? ඒ පදනම දාගත්ත එක වැරදි. එතකොට බුද්ධිමත් යාළුවා පෙන්නනවා. එයාට පෙන්වලා දෙනවා ඔයා අර මිරිඟුව වතුර කියලා හිතාගත්ත එක තමයි මුල්ම වැරද්ද. ඒක වතුර කියලා හිතාගෙනනේ ඔයා මුලින් වතුර හටගත්තේ කවද්ද කියලා අහන්නේ. ඒ නිසා ඔයා දැන් දකින්න ඔය පේන වතුර සැබෑ වතුරක් නෙමෙයි මිරිඟුවක් කියලා. ඔය පේන මිරිඟුව මිරිඟුවක් කියලා ඔබ දැක්කනම් ඔබට මුලින් වතුර හටගත්තේ කවද්ද කියන ප්‍රශ්නේ එන්නේ නැහැ කියලා. ඒක තමයි අවබෝධය. අර ඒ විදිහට බුද්ධිමත් කියන අර අනුවන කෙනාට ප්‍රශ්නේ නිවැරදි කරලා යථාර්ථය දැන් දකින්න කියලා දෙනවා. අන්න ඒ වගේ තමයි බුදුදහම තුළ බුදුරජාන් වහන්සේ අතීතවල අතීත දේවල් කල්පනා කර කර ඉන්න කිව්වේ නැහැ. අනාගතය ගැන කල්පනා කර කර ඉන්න කිව්වේ නැහැ. මේ මොහොතේ යථාර්ථය වෙනීද දකින්න කිව්වා. දැන් පේන ලෝකයේ මිරිඟුවක් මායාවක් ලබා ගන්න බෑ. දැන් පේන ලෝකයේ තුල දැන් යථාර්ථය දැක්කනම් අතීතයේ මොකක්ද උනේ කියන අතීතයේ මේක මුලින් කවද්ද හටගත්තද කියන ප්‍රශ්නේ යට නැති වෙනවා. ඔන්නෝක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල උගන්වන්නේ. ඒ කියන්නේ පටිසංඛාන බලය ඇති වෙනවා. නුවණින් විමසීමේ ශක්තියෙන් තමයි කෙනෙක් මාර්ගඵල දක්වා දියුණු කරලා යන්නේ. එහෙම නැත්නම් අර විදිහට පරලෝ සැක කර කර ඉඳි. එයාට කවදාවත් එයාගේ නුවණ දියුණු වෙන්නේ නැහැ. නචින්තයන්තෝ පුරිසෝ විශේෂමයි ගච්ඡති. ධර්ම දේශනා කරනවා විශේෂ විදිහට ධර්මානුකූලව නුවණින් කල්පනා කරන්න බැරි කෙනාගේ ඥාණය වැඩින්නේ නැහැ කිව්වා. ඒක විශේෂත්වයටපත් වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් දැන් ඉන්න මොහොතේ ඉඳලා ඊළඟට ඥාණයෙන් දියුණු වෙනවා නම් එයා දියුණු වෙන්නේ අර විශේෂ විදිහකට ධර්මානුකූලව කල්පනා කිරීම නිසා විශේෂ විදිහට කල්පනා කරන්න ඕනේ. දැන් අර කෙනාට උනේ විශේෂ විදිහින් එයා කල්පනා කරේ නෑනේ. නේද? එයා අර නොදැනී යන නිසා එයා හිතුවා ඒ ටිකෙන් ලෝකෙ ඔක්කොම හරි. සදාකාලික නිින්දක් කියලා හිතුවා. ඒතර බලන්න එයාට විශේෂ ආකාරයෙන් හිතීමේ ශක්තියක් තිබුණේ නෑ. දැන් අපි මේ පොයින්ට් එක අරගෙන මේ කාරණේ අරගෙන අපි දැන් කොච්චර දුර කතා කරාද? එතකොට යම්සි කෙනෙකුට ඔය සම්බන්ධයෙන් දෘෂ්ටියක් තියෙනවා නම් මරණින් මතු උපදින්නේ නැහැ. එහෙම නැත්නම් අතීතේ අපි හිටියේ නැහැ කියලා. අන්න මේ කියපු කාරණා ඔස්සේ මේක තව පුළුල් කරගෙන කෙනෙකුට කල්පනා කරලා ධර්මානුකූලව තමන්ගේ අර තිබ්බ දෘෂ්ටි කඩාගෙන මේ ලෝකේ තමන් යමක් විශ්වාස කරපමණින් යමක් සිද්ධ වෙන්නේ තමන් සැක කරපමණින් ලෝකයක් වෙනස් වෙන්නේ ඒ සෑම දෙයකටම අදාළ හේතුව නිසායි ලෝකයක් වෙන්නේ කියන ඥානාන්විත කල්පනාවට අපි ආපු දවසට සමස්ත ධර්මස්කන්ධයම තමන්ගේ ජීවිතේ විවෘත වෙනවා. ඒ නිසා මේ ධර්මයේ සාරයේ අර්ථය අන්තිමට මම ඉදිරිපත් කරන්න මේ අදහස් කරන්නේ තමන් යමක් ලෝකයේ පිළිබඳව සැකකිරීම මාත්‍රෙන් හෝ විශ්වාස කිරීම මාත්‍රෙන් ලෝකයක් වෙන්නේ තමන් ලෝකේ විශ්වාස කරත් යමක් මේ තමන්ගේ විශ්වාසය නිසා නෙමෙයි ලෝකයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි තමන් යමක් සැක කරා කියලා ඒ සැක කිරීම නිසා ලෝකයක් මේ වෙනස් වෙන්නේ. ඒ යමක් සිද්ධ වෙනවා නම් වෙන්නේ අදාළ හේතු නිසා. එහෙනම් අපි මේ ඔබ තේරුම් ගන්න ඕන. නැවත ඊළඟ ජීවිතේ උපතක් තියෙනවා. කෙලෙස් තිබ්බොත් උපදිනවා. ඒක තමයි හේතුව. මේ කෙලෙස් කියන හේතුව නිසා ඊළඟට උපදිනවා. එතකොට කෙලෙස් නැත්තම් එයා උපදින්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දැන් අපේ විශ්වාසයට කළ හැකි දෙයක් නැහැ. අපේ අවිශ්වාසයට කළ හැකි දෙයක්වත් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන නිහතමානීව ලෝකය කියන්නේ අනාත්ම ධර්ම ස්වභාවයක්. හේතු න්‍යායන්ට අනුකූලවයි ලෝකයමක් සිද්ධ වෙන්නේ කියන නිහතමානී தත්ත්වයට අපිපත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයට යොමු වීමේ වාසනාව අපි ඇති කරගන්න ඕන. ඒ නිසා මේ අපි සාකච්ඡා කර මේ ධර්ම කරුණුත් අපට මේ උතුම් පටිසංඛාන බලය නුවණින් කල්පනා කිරීමේ යථාර්ථයේ නුවණින් කල්පනා කිරීමේ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 හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව පාත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ මීගමුව කොච්චිකඩේ නිර්වාණ ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කොච්චිකඩේ සීලක්ඛන්ද ස්වාමින් වහන්සේ